මිහිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ මුල් ආසනයේ වැඩ සිටිනේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් සියලුම යෝගාවචර පිළිසකෙන් අවසරයි. අපි මේ නිස්සාරණ වනේ පූර්ණ කාලීනව භාවනා කරන යෝගීන් පිළිසක් වශයෙන් කාලයක් මේ පවත්වාගෙන යන භාවනා වැඩපිළිවෙලේ තම තමන් භාවනාවෙන් ලබන්නා වූ ඒ අත්දැකීම්නොත් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සියලුම කල්යාණ මිත්‍ර පන්තිය විසින් සත්පුරුෂ මණ්ඩලයේ විසින් ඉදිරිපත් කරන්න යෙදුණු මූල ධර්ම කරුණුත් එකිනෙක ගලපමින් එකිනෙක සංසන්දනය කරමින් මේ පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ අපි ක්‍රමක්‍රමයෙන් එක එක භාවනා මට්ටම් නැත්නම් අවිද්‍යා අන්ධකාරය දුරු කරමින් තිරයෙන් තිරය මෝහපටල අයින් කරමින් ගමන් කරන මාර්ගයක් විස්තර කරමින් ඉදිරිපත් කර ගන්නට යෙදුනා. මේ මාර්ගය දිහා බලනකොට ඒ මාර්ගයට සම්බන්ධ වෙච්චි නැත්නම් පූර්ණ කාලීනව භාවනා වශයෙන් ජීවිත පරිත්‍යාගයෙන් භාවනා කරන පිරිසත් ඒ වාගේම මේ ධර්ම කරුණ වලට අහුම්කම් දීලා ඒ ධර්ම කරුණු තේරුම් ගන්න පිරිසත් එහෙම නැත්නම් හුදු අහුම්කම් දෙන පිරිස උනත් එක කාරණාවක් ඉතාමත්ම ප්‍රකටයි ඒ මොකද්ද මේ ධර්මයේ ගැඹීරයි මේ ධර්මයේ ගැඹුරුයි ඒක පාරකින් එක ක්ෂණයකින් එක ව්‍යාපාරයකින් ළඟා කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි අපි මේ මාතෘකා කරගෙන යන ධර්ම දේශනාවේ තේමා වශයෙන් අරගෙන බැලුවත් සාමාන්‍ය පුතඥේ හිතක ඉඳලා නිර්වාණය නැත්නම් නිබ්බාන පටිසං නිර්වාණය තේරුම් අරගන්න තත්වයේ දක්වා නිර්වාණ පටිවේද ඥානෙ ලබා ගන්න තැන දක්වා යනකොට ඊටාත්ම ප්‍රකට සංදිස්ථාන පහක් හම්බ වෙනවා. ඒ සංදිස්ථාන එකකට එකක් තුඩු දෙන විදිහට එකකට එකක් යොමු කරන විදිහට ඍජු වඩා ඍජු ප්‍රතිපatti මාර්ගයකින් හැර ඉදිරිපත් කර ගන්නට ඉදිරිපත් කරගත්ත දේ විනිවිද දැක ගන්න අපහසු බව විශේෂයෙන්ම භාවනා කරන පිරිස දන්නවා. ඒ සඳහා කොපමණක් සියුම් විදිහට මූල ධර්මයේ ලං කරගත යුතුද මූල ධර්ම වලට ගරු කළ යුතුද මූල ධර්මයේ ඇදහිය යුතුද කියන එක සාර්ථකත්වය තියෙනවා. මුලින්ම පෘථග්ජන වශයෙන් පටන් ගන්න කෙනෙක් තමන් ඉදිරියේ යත්තා වූ අනන්ත අප්‍රමාණ සමාජික ප්‍රශ්න, එදිනෙදා ගෙවල් දොරවල් වල ප්‍රශ්න, කෑම බීම දෙවීමේ ප්‍රශ්න, ඉඳුන් හිටුන් ආහාර පාන සෙවීමේ ප්‍රශ්න වලදී අඳුර ආලෝකය දෙක අතර වෙනසක් නැතුව ගත කරන්නා වගේ පේනවා. ඒක එහෙම ඇත්තකුත් කියනවා. ඒ මොකද බොහෝ දෙනා මේ කම්මස කතා ඥානය කියන හොඳ දේ කළොත් Tamanට හොඳ ප්‍රතිඵල ලැබෙනවාය නරක දේ කළොත් තමන්ට මේ නරක බුද්ධි විඳින්න වෙනවායි කියන එක දන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක පිළිපදින්නේ නැහැ. මේ නිසා ඒ පුද්ගලයෝ කම්ම සම්මෝහයේ දැවටිගෙන භව අන්ධකාරයේ ගිලීගෙන අඳුරෙන් අඳුරට ගමන් කරන අවුලෙන් අවුලට ගමන් කරන ස්වරූපයක් තියෙනවා. නමුත් මේ බෞද්ධ වශයෙන් විශේෂයෙන්ම ඒ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය මුලින්ම හඳුන්වා දෙන නිසා අපට බෞද්ධයන් වශයෙන් ඒ කර්මයේ අවුල අඳුර විනිවිද ගන්නට පුළුවන්කමක් තියෙනවා කම්මස්සගතා ඥානය පිළිගන්නා තාක්කල් ඒ අනුව කටයුතු කරන තාක්කල් අපි ධර්ම දේශනාවේ මාලාවේ තේරුම් ගත්ත විදිහට මේ බෞද්ධයන්ට පමණක්ම උරුම වාසනාවක් නෙවෙයි Hindu ආගමේ මේ කම්මස්සගතා ඥාන පිළිගැනීම තියෙනවා නමුත් බෞද්ධයෝ පිළි අර ගැනීම තිබුණත් ක්‍රියාත් නගන පිළිස අඩුකම නිසා බෞද්ධයන් වශයෙන් උනත් එදිනදා ප්‍රශ්න වලට වලදී අවුල් කර ගන්නා ස්වરૂපයේ ඒවට අසු නොවි නැත්නම්ට බොහොම ප්‍රකටයි. ඒ විදිහට අපි කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ඇති කරගෙන හොඳ දේ කිරීමටත් නරක දේයින් වෙන්වීමටත් කටයුතු කරනවා නම් අපි භවයේ ආලෝකයක් සංසාරේ ආලෝකයක් ලැබෙමින් කුසල් කරන පිරිසක් කුසල් කරු කරන්නේ පිරිසක් බවට පත් වෙනවා. එතකොට අපි මේ තාකල් භවයේගෙන ආපෝ කම්ම සම්මෝහය කර්මයේ පිළිබඳව අවුල නොතැනීම හැලිලා ගිහිල්ලා කම්මැතකත ඥානෙ අප තුල ක්‍රමක්‍රමී කුණගන් වෙන්න පටන් ගන්නවා. කලෙලි වෙන්න පටන් ගන්නවා. නමුත් මේ ඥානෙන් අපට අවස්ථා තුනක් දෙනවා. මේ දෙන අවස්ථා තුනේ කැමැති කැමැතියත් කැමැති කැමැති දේ පිළිගන්නවා. ඒ පිළි අරගෙන මාර්ගය සම්පූර්ණ කිරීමෙන් ඒ මාර්ගයට අදාළ ප්‍රතිඵල ඵල ලබනවා. මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය පිළි අරගෙන කටයුතු කර නැත්නම් භව සම්පත් අවශ්‍ය නම් ඒ භව සම්පත් ලබා දෙනවා. ඊට වැඩි උසස් වෙනවා ධ්‍යාන සම්පත්තිය. යම් කිසි කෙනෙකුට මේ භව සම්පත්තිය පිළිබඳව හොඳ යථාභෝධ ඥානයක් ඇති වෙලා මේ භව සම්පත්‍ය අපි අනන්ත අප්‍රමාණ කාලයක් මේ සංසාරේ බුද්ධ විඳක් ඒක කවදාකවත් සම්පූර්ණ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක කවදාකවත් ජීවීමකින් තොරව ඒ සඳහා චක්‍රවීමකින් තොරව ලබන්න පුළුවන් ඥානයක් සතුටක් නෙමෙයි ඒක අසම්මිශ්‍රිත සතුටක් නෙමෙයි සම්මිශ්‍රිත සතුටක් ආදී විදිහට යම්ම කෙනෙක් සංවේගය පහළ කරගත්තොත් ඒ පුද්ගලයා භව සම්පත්‍ය කියෙද්දී ඒ භව සම්පත්තිය වලට වැඩි උතුම් වූ ධ්‍යාන සම්පatti සඳහා අර කම්මස්සගත ඥාණය පාදක කරගන්න. තවත් පිරිසක් මේ භව සම්පatti ප්‍රතික්ෂේප කරනවා ඒ විතරක් නෙමෙයි ධ්‍යාන සම්පත්තියත් ප්‍රතික්ෂේප කරලා ඥාන සම්පත්තිය කිසේ කටයුතු කරනවා. ඒ අනුව භව භෝග මාර්ගය, ධ්‍යාන මාර්ගය, ඥාන මාර්ගය කියන මේ මාර්ග තුන ඉදිරිපත් වෙනවා. මේ කම්මස්සගත ඥාන සම්මාදිට්ඨිය පිළිගන්න අසත්පුරුෂයා. අද අපි මේ පැස්වීන පිළිස භව සම්පත් විශේෂයි උනන්දුවක් ඇති පිළිසක් නෙවෙයි. ඒ පමණක් නෙවෙයි ධ්‍යාන සම්පත්තිය විශේෂ උනන්දු ඇති පිළිසක් නෙවෙයි. ප්‍රධාන වශයෙන්ම ඥාන සම්පත්තිය විශේෂයි ඥාන මාර්ගයට වැටී සිටගත් පිළිසක්. මේ නිසා කියනවා විපස්සනා භාවනා කරන යෝගාවචර පිළිසක් කියලා. ඒ කියන්නේ කන්නසගතා ඥානේ කලෙලි කරගත්තා වූ මාර්ගයේ උත්කෘෂ්ඨම ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා කාය ජීවිත නිරපේක්ෂව කාය නැති වෙන්නේ නැති වේවා ජීවිතේ නැති වෙන්නේ නැති වේවා කියන අදහසෙන් කටයුතු කරන පිරිසක්. අන්න එවැනි පිරිසකට මේ ළඟට එහෙම නැත්නම් වෙන විදිහකට කියනවනම් කම්මස්සගතා ඥානීය කොච්චර සම්පූර්ණ වෙලා තිබුණා කොච්චර පිළි අරගෙන තිබුණත් මේ ගාව වැඩ පිළිවෙල පටන් ගත්තේ නැතිනම් ඉන් ඉදිරියට ඇත්තා වූ සම්මෝහ දුරු වෙන්නේ නැහැ. වෙන විදිහකට කියනවා නම් ඉන් ඉදිරියට ඇත්තා වූ සම්මෝහ දුරු කරන්ට ඒ සම්මෝහ දුරු කිරීමේ හේතු සම්පූර්ණ කරන්න ඕනේ. ධර්ම දේශනා මාලාව පිළිපත් කරගත්ත විදිහට කොච්චර කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය පහළ වුණත් ධම්ම සම්මෝහය ධර්මයේ මොකද්ද කියන අඳුර දුරු වෙන්නේ නැහැ. ඒ සඳහා ධම්ම වවත්තාන ඥානය පහළ වීමට කටයුතු කරනවා. විපස්සනා භාවනාවේදී කොහොමද යෝගාවචරයේ මේ ධම්ම වවත්තාන ඥානය ඇති කරගෙන ධම්ම සම්මෝහය දුරු කරන්නේ? ධම්ම සම්මෝහය අඳුරක්න ධම්ම වවත්තාන ඥානයේ ආලෝකයක්. කම්මත කතා ඥානයේ සම්මාදීත්‍ය ආදීන් සූර වුණත් හොඳේ දේවල් කරන කෙනෙක් වුණත් නරක දේවලින් දුරු කෙන කෙනෙක් වුණත් කවදාකවත් මේ ආලෝකයේ ඉදී පහළ වෙන්නේ නැති නිසා යෝගාවචරයට මේ සඳහා කළ යුත්තක් තියෙනවා. විපස්සනා භාවනා යෝගාවචරයට දෙන උපදේශ තමයි Taman ඉදිරියට මොන්නම ධර්මතාවයක් ඉදිරිපත් වුණත් අපි ඒකට භාවනා පරියන්කේදී භාවනා ශේෂ්ඨයෙන් සඳහන් කරන අරමුණ කියන නම ධර්මතාවයේදී කියන අරමුණ කියන. ඒ අරමුණේ ෘචි භාවයක් අරුචි භාවයක් ඇති කරගන්නේ නැතුව කැමැත්තක් අකමැත්තක් ඉදිරිපත් කරගන්නේ නැතුව අරමුණු මතුවෙන ආකාරයෙන්ම මෙනෙහි කිරීමෙන් මේ අරමුණ මොකද්ද කියලා දැක ගන්න පුළුවන්. ඒ දැකගන්නේ අපි ධර්මතාවය මොකද්ද කියලා දැක ගැනීම. අන්න ඒ දැකීමෙන් තමයි ධම්ම සම්මෝහය දුරු ඒ නිසා භාවනාවට පටන් ගන්න යෝගාවචරයක් තමන්ගේ මූල කර්මස්ථානයේ ඉඳීම හැකිලිම හෝ වේවා ආස්වාස ප්‍රස්වාසයේ හෝ වේවා මතු වෙන ක්‍රමයට ස්වභාවික මට්ටමට හුස්ම වැටෙනකොට පිම්බීම අවස්ථාව මතු වෙනවනේ ඒ පිම්බීමට හරියට හිත එල්ල කරනවා මේක මට වේවා කියන හැඟීමකුත් නැතුව මේක මට නොවේවා කියන හැඟීමකුත් නැතිව මේ විදිහට හිත මෙනෙහි එල්ල කරනකොට කරනකොට මේ ප්‍රයත්නය නිසා වර එක අරමුණට හිත මූණට මූණ දාලා හිටිනවා නමුත් මෙහි යෝගාවචරය බලාපොරොත්තු වෙච්ච විශේෂ රසයක් විශේෂ කුළු ගැනීමක් පැති ගැනීමක් නැති නිසා කොහොම ඉක්මනට හිත මේ විශේෂ නීරස භාවය ඇති කරගන්න ඉඩ තියෙනවා. ඒ නිසා නැවත නැවතත් ඒ අරමුණෙින්ම හිත යෙදවීම ඒකාන්තයෙන්ම වැදගත් වෙනවා. වෙන විදිහට කියනවා නම් නිවැරදි එල්ලයක් අඛණ්ඩව පවත්නා වීර්යය නැවත නැවත හිත යෙදවීමත් එක්ක පවතිනවා නම් ඒ යෝගාවචරය වැඩි කල නොගොස් නොබෝ කලකින්ම මෙන්න අරමුණ නැත්නම් මෙන්න තින්වීම මේ තමයි තින්වීම දකිනා චිත්ත. මෙන්න හැකිලීම මෙන්න තින්වීම හැකිලීම දකිනා චිත්ත. මෙන්න ආස්වාසය මෙන්න ආස්වාසය දකිනා හිත මෙන්න ප්‍රස්වාසය මෙන්න ප්‍රස්වාසය දකිනා හිත මේ විදිහට Taman තෝරා ගන්නා ලද්දා වූ මූල කර්මස්ථානයට අනුව මේ මෙනෙහි කරන හිත මේකයි අරමුණ මේකයි කියලා දෙක වෙන්කර දැක ගන්න. මේක Taman තුල ඍජුවම අත්පනාපිතම පේනකොට ඒ තුල විශාල සත්‍යයක් විශාල අතුලාන්තයක් තියෙන බව යෝගාවචරයට තේරෙන්නේ නැහැ. නමුත් ඒක තේරෙන්න නම් ඒ తত্ত্বය දිගට පවතින්න යම් තාක් දිගට පවත්වාගෙන යන්න පුළුවන් නම් මතුවෙන මතුවෙන අරමුණක් පාස උදාහරණයක් වශයෙන් කියනවා කිම්බීමක් කිම්බීමක් පාස කිම්බීමේ අරමුණ පිරිසිදුව දැක ගන්නවා කිම්බීමේ අරමුණ දැක ගන්නා හිත පිරිසිදුව දැක ගන්නවා හැකිලීමක් පාස හැකිලීම දැක ගන්නවා බලා සිටිනා වූ මෙනෙහි කරන හිත දැක ගන්නවා මේක දිගට යනකොට යනකොට යෝගාවචරයේ හිත බාහිර රුචි අරුචිකම් වලින් තොර වෙලා මනාප අමනාපකම් වලින් තොර වෙලා සැක වලින් තොර වෙලා පිරිසිදු වෙනකොට අරමුණ මේකයි හිත මේකයි කියන භාවය එනකොට යෝගාවචරක විශේෂයෙන්ම පිරිසිදු භාවයේ වැටෙනවා ඉතින් ඒ විතරක් නෙවෙයි මේ ලෝකයේ මොනම අරමුණකට හිත යෙදුවත් අරමුණ සාහිත වෙන්කොට දැක ගන්නා තාක්කල් මේ ලෝකයේ සම්පූර්ණයෙන්ම අරමුණු නම් වූ රූප ධර්ම හිත ඒ දේ දැක ගන්නා වූ හිත කියනා වූ නාම ධර්මත් කියන මේ දෙක ඉතාමත් ප්‍රකට වෙන්න ගන්නවා යම් තාක් යෝගාවචර සූරණං දක්ෂණං ඒ තාක් ඉක්මනින් මතුවෙන මතුවෙන අරමුණ විශේෂයි මෙන්න මේ කොටස් දෙක වෙන් කරගන්න. මේක තින්දීම වෙන්න පුළුවන්, හැකිලිම වෙන්න පුළුවන්, හිතවිලි වෙන්න පුළුවන්, ශබ්ද වෙන්න පුළුවන්, වේදනාව වෙන්න පුළුවන්, ඇසීමක්, දැකීමක්, ආග්‍රහණයක්, රසක්, පහසක් මේ ඕනෑම අරමුණක් වෙන්න පුළුවන් අරමුණ විශේෂ ක්‍රියාප්‍රිය භාවයෙන් තොරව නැවත නැවතත් අරමුණට හිත නැංවීමට දක්වන යෝගාවචරයා ලෝකීයතාව ධර්මතාවය නාම රූප කොටස් දෙකකින් මේ සෑම අරමුණක්ම සැදී තියෙනවය කියන එක තේරුම් ගන්න. අන්න එදාට මේ සංසාරෙ මෙතුවා කල් තිබුණු ධම්ම සම්මෝහය දුර වෙලා ධම්ම වවත්ථාන ඥානෙ යෝගාවචරයට පහළ වෙනවා. යන්තාක් යෝගාවචරය සතිමත්ද යන්තාක් යෝගාවචරය වීර්යවන්තද යන්තාක් යෝගාවචරය සමාධිවන්තද අන්න ඒ තාක් මේ ඥානෙ හිතේ පවතිනවා. සතිය බිඳී යෑමත් හා සමගම වීර්ය අතහැරීමත් හා සමගම සමාධිය විසිරී යාමත් හා සමගම ඥානෙ හිතෙන් පහළ මොකද මේක තමන් ගන්න අප්‍රයත්නයට සාපේක්ෂව ලැබෙනා වූ ඥාන. ඒ නිසා කවදාකවත් මේක පිළිබඳ අයිතියක් අපිට ගන්න හම් වෙන්නේ නැහැ මේ මුල් අවස්ථාවේ. ඒ නිසා යෝගාවචරයට කර්මස්ථානාචාර්යවරු ඊ타ත්ම කරුණාවෙන් තමන්මයි ශ්‍රී මතක් කරනවා මතුවෙන මතුවෙන අරමුණක් ඇලීම් බැඳීම් වලින් තොරව ආසා එපාකම් වලින් තොරව නැවත නැවතත් හිත යොදවන්ට ඒකයි යෝගාවචරයාගේ එකම වූ උත්තුම වූ යුතුයකම මේ විදිහට ඉදිරියට යනවනම් ධම්ම සම්මෝහය ක්‍රමක්‍රමී මෙනෙහි කරන වාරයක් පාසා දුර වෙන්න පටන් ගන්නවා. එක මොහොතක එක තත්පරයකට එක වාරයක් මෙනෙහි කරන්න යෝගාවසරය දක්වන තත්පර 10ක් භාවනා කළොත් 10 ඇතුළත 10 වාරයක් සංසාර පුරා පවත්වාගෙන ආපු මේ ධර්ම සම්මෝහය දුරු කර ගන්න පුළුවන්. ඒ යෝගාවචරය ඒ කාලය තුල අසතිමත් නම් පුරුදු විදියට ධම්ම සම්මෝහයෙන් යෝගාවචරය මත් වෙනවා අවුලටපත් වෙනවා. මේ ආරමුණු විශේෂයේ ඉස්ත්‍රි භාවයක් පුරුෂ භාවයක් ප්‍රිය භාවයක් අප්‍රිය භාවයක් කැමැති භාවයක් අකමැති භාවයක් ආදී විදියට ප්‍රපංච ධර්ම වැඩි වීම නිසා සංසාරයේ අලල් වෙනවා ගැඹුරින් වැඩි වෙනවා. සංසාරයට බැඳෙනවා. යම් විදියකට යෝගාවචරය ධර්මතාවයේ ධර්මතාවයේ වාසයේ රූප ධර්ම රූප ධර්ම වාසයේ නාම ධර්ම නාම ධර්ම වාසයෙන් දකිනාකාකල් ඒ යෝගාවචරයට ඒ අරමුණෙහි ස්ත්‍රී භාවයක් පුරුෂ භාවයක් ප්‍රිය භාවයක් අප්‍රිය භාවයකින් තොරව අන්නාදීච්ච වලින් තොරව අනංගේ ධර්මයේ වවත්හාණය කරගෙන යන්න පුළුවන් වෙනවා ඒ තාකල් ධම්මවත්හාන ඥානාලෝකයෙන් යෝගාවචරයට ලොකු කලෙලියක් වැටෙනවා එහෙම නමුත් ඉදිරියට ඇත්තා වූ සම්මෝහ දුරු කරන්ට මේ මට්ටමේ මදි. එහෙමනම් අපි තේරුම් අරගන්න ඕනේ ධම්මවත්තාන කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨියෙන් තමයි ඍජු කරගත්තා වූ ප්‍රතිපatti වැඩපිළිවෙල මේ මනස්කාරයේ පැවැත්ම තුළින් ධර්මය නාම ධර්ම රූප ධර්ම වශයෙන් දෙකොටසට කඩලා ඉතාමත් පැහැදිලිව දැක ගන්න අවස්ථාවට පැමිණෙනකොට යෝගාවචරයට තමන්ගේ ප්‍රතිඵල තමන් වශයෙන්ම අත්දැක ගන්න පුළුවන් වෙනවා. නමුත් වගකීම වැඩි වෙනවා. ඉස්සරට වැඩිය තමන් මේ වටේ දැනුම තියෙන නිසා සුළු අත්දැකීමක් තියෙන නිසා යම් තාක් තමන් සංසාරයට කැමති නම් ඒ සංසාරගතව අසතිමත්ව වීර්යෙන් තොරව සමාධියෙන් තොරව ගත කරන බුද්ධලේකව තමන්ට වැටෙනවා. තමයි යම් තාක් මේ සංසාරයට බය නම් සංවේගය පහළ වෙනවා නම් ඒ තාක්කල් මතුවෙන සෑම අරමුණකම හරියන්තයේදී හෝ වේවා අක්මනේදී හෝ වේවා එදිනදා කටයුතු වලදී හෝ වේවා තද නිින්දේ පසු වෙන සෑම අවස්ථාවකම සතිය පැවැත්වීමෙන් මේ ධම්ම ධම්ම ඥානය ධම්මවත්ථාන ඥානය දුරු කරගන්න. නමුත් මේ මට්ටමේදී යෝගාවචරයට අවශ්‍ය ධර්මය මූල ධර්ම වශයෙන් බණ වශයෙන් කමඨාන් සුද්ධ කිරීම වශයෙන් නොලැබුණොත් මේ ඥානය මෙතන නතර වෙනවා. ඉදිරියට ය아가න්න බැරි වෙනවා. මේ නිසා මෙවැනි කර්ම කර්මස්ථාන ධර්ම දේශනා විපස්සනා ධර්ම දේශනා පැවැත්වීමේ යෝගාවචරයට මේ මට්ටමින් ඉදිරියට යන්නට අත්වල අවශ්‍යයි. එතනදී මතක් කරලා දෙනවා ධර්ම සම්මෝහය දුරු කරගත්තත් වෙන විදිහකට කියනවා නම් ධම්ම වවත්තාන ඥානාලෝකය පහල කරගත්තත් යෝගාවචරය පච්චේ සම්මෝහයෙන් තාම මිදිලානේ. මේ ධර්ම නාම ධර්ම සහ රූප ධර්ම මොන විදිහටද එකිනෙකා විශේෂ පවතින්නේ කොහොමද මේ නාම ධර්ම අඛණ්ඩව දිගට පවතින්නේ කොහොමද මේ රූප ධර්ම අඛණ්ඩව දිගට සංතතියක් විදිහට පවතින්නේ මේ දේ කාම යෝගාවචරයට පැහැදිලි නැති වෙනවා එහෙම නැත්නම් මේ අද වර්තමානයේ පවතිනා වූ නාම රූප ධර්ම කුමන හේතුවක් නිසා පහළ වුණාද අද වර්තමානයේ පවතිනා වූ නාම රූප ධර්මයේ අනාගතයේ කුමන ඵලයක් සඳහා හේතු වෙනවද මේ දේ දැක ගන්න යෝගාවචරය නාම රූප ධර්ම විශේෂයි අර කලින් පවත්වපු ක්‍රමයේද කැඩි කැඩි වැටි වැටි නතර කර කර සතිය පැවැත්වීම වෙනුවට අඛණ්ඩ සතිය සතිපට්ඨාන සතිය දියුණු කරගන්න වෙනවා. වෙන විදිහට කියනවා නම් තමන් හඳුනාගත්තා වූ මේ සතිය කියන ඉන්දිය ධර්මයේ ඊට කලින් ඒකට උදව් කරන්නා වූ වීරිය කියන ඉන්ද්‍ර ධර්මයේ ඒ වගේම සතිය නිසා පහළ වෙන්නා වූ සමාධිය කියන ඉන්ද්‍රිය ධර්මයේ මේ දේවල් සෑම දෙයකට මුල් වුණා වූ ශ්‍රද්ධාව කියන ඉන්ද්‍රිය ධර්මයේ මේ දේවල් සෑම දෙයක් නිකාම මතු මතේ පහළ වෙන්නා වූ ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ධර්ම. ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයේ අඳුනා ගැනීමෙන් පස්සේ දැන් ඒ සෑම ඉන්ද්‍රිය ධර්මයක් මේ මුවාත් කරන්න ඕනේ. දියුණු කරන්න ඕනේ. ශක්තිමත් කරන්න ඕනේ. එමනම් සෑම අරමුණකම මනාප අමනාප භාවයට ඉදිරියට තමන්ගේ රුචි අරුචිකම් වෙන විදිහට කියනවා නම් මේ කය පිළිබඳව ආසාව. මේකටම සැපදීම විශේෂ මේ ධර්මය නොසලකා හැරීම මේ ජීවිතය පිළිබඳ ආශාව නිසා මේ ධර්මයේ නොසලකා හැරීම පැත්තකට කියලා කාය ජීවිත নিরপেক্ষව මේ ධර්මතාවම මතු කර ගන්න නම් ඉන්දිය ධර්ම උතුම් කරලා සලකන්න ඕනේ. මේ විදිහට ඉන්දිය ධර්ම උතුම් කරලා කලකන කෙනෙක් නම් අර මුලින් තොරම වේරුම් කරගත්තා වූ මේ නාම ධර්මයේ මේ රූප ධර්මයේ කියමින් අරමුණක් අරමුණක් ආස අඛණ්ඩව මනසිකාරයේ පවත්වන යෝගාවචරයාගේ හිත ක්‍රමක්‍රමයෙන් සතියේ භාවුරු භාවයේ මැත්තේ ලාමක මෘදු ප්‍රඥාවක් දිනුනෙන්න පටන් ගන්නවා. මේ අරමුණු වලින් තොරව මේ අරමුණු වලට බාහිරව කිසිම දෙයක් මේ අරමුණ පැවැත්මට වගකීම බාරගන්නේ නැහැ. මේ නාම ධර්මෙමේ රූප ධර්ම વિશે බලපෑමක් තියෙනවා. මේ රූප ධර්මෙමේ මේ නාම ධර්ම વિશે බලපෑමක් තියෙනවා. මේ නාම ධර්මෙමේ මේ නාම ධර්ම વિશે බලපෑමක් තියෙනවා. මේ රූප ධර්මෙමේ මේ රූප ධර්ම વિશે බලපෑමක් තියෙනවා. යෝගාවචරය ක්ෂණයක් දැකලා ඊගාක්ෂණයේ අන්දව ගත කරනවා නම් මේ සම්බන්ධතාවයෙන් දකින්නේ නැහැ. නමුත් යෝගාවචරය දිනු කරගත්ත ඉදිරිපත් කරගත්ත නාම රූප කොටස් ධිකේට ආදී එල්ලේකී යුක්තව අඛණ්ඩව මෙනෙහි කිරීම කරගෙන යනවා නම් මේ එකිනෙකක් විශේෂයි එකිනෙකා බලපාන ආකාරය දැක ගන්නවා කියවත් සත්පත්‍ය පරිග්‍රහ ඥානය කියන ප්‍රත්‍යක් සහිතව අරමුණ දැක ගැනීම තිබුණා. මෙතනදී පත්‍ය සම්මෝහය කියන දේවල් වලට ප්‍රත්‍ය කොහෙන් ලැබෙනවාද කොහොම වෙනවද කියලා ඇත්තා වූ සම්මෝහය දුර වෙනවා. ලෝක ස්වરૂපයනෝ කියනවා නම් එහෙම නැතුව විවිධ ආගම් මත අනුව කියනවනම් මේ ලෝකයේ මේ සෑම දෙයක්ම මවන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ කෙනෙක් ය. ඒ සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසායි මම මේ නැගිටින්නේ. ඒ කැමැත්ත නිසායි මම මේ ඉඳගන්නේ. ඒ නිසායි මගේ හිතට දුක් එන්නේ. ඒ නිසායි මට මේ මිනිස්සු දොස් කියන්නේ. ඒ නිසායි මට සැප නැත්තේ ආදී විදියට අපේ හිතේ දැන හෝ නොදැන පවතිනා වූ මේ ඊශ්වර නිර්මාණවාද එහෙම නැත්නම් තව කෙනෙක් හිතනවනම් ඔය මොනවත්වත්ම ලෝකයක් නෑ මේ ජීවිතේ මරණයන් පස්සේ ඉවරයි. ඒ නිසා ඉන්න තාක්කල් බොරු සතුන් මරලා හෝ හොරකම් කරලා හෝ කාම මිත්‍යාචාරයෙන් හෝ බොරු කීම් කේලාම් කීම් ආදීන් හෝ මිත්‍යාදිත්‍යගත වීමෙන් හෝ මේ කය පිනවන්ත ඕනේ මේ ආත්මය පිනවන්ත ඕනේ කියන උච්ඡේද දිට්ඨියක ඉන්නවනේ අන්නේ දිට්ඨි සියල්ලම මේ අවස්ථාවේදී මුල සිටියන්න පටන් ගන්නවා යෝගාවචරයට වැටෙනවා හැමන්ට දැක ගන්නට බැරි Tamange විපස්සනාට අහු වෙන්නේ නැති කිසිම හේතුවක් නැහැ. නමුත් නොබලපු නිසා නොදැකීම තිබුණා. දැන් කර්මස්ථානාචාර්යවරු හිත යොමු කරවීම නිසා යෝගාවචරය අකමැත්තෙන් නමුත් ඒ අරමුණ දිහා ඊටාම ගෞරවයෙන් බලානිනකොට ඇදහිල්ලෙන් බලානිනකොට සැලකිල්ලෙන් බලානිනකොට මේ නාම ධර්ම රූප ධර්ම වලට පිටින් කිසිම සර්ව බලධාරී දෙවියෙක් නවුංකාරයේ ඇත්තේ නැහැ නමුත් මේ ධර්ම එකිනෙකට ඉතාමත්ම සියුම් විදිහට බලපානවා කියලා තේරුම් ගන්නකොට පච්චේ සම්මෝහය දුරු වෙමින් පච්චේ වවස්ථාන ඥාන අවස්ථාවට හිත පාවෙනවා. මේක යෝගාවචර ජීවිතයේ ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. යෝගාවචරය තමන් මෙතුආකල් ගෙන ආපු ඒ මත ඒ පිළිගැනීම් වලින් විමුක්ත වෙන වෙන විදියකින් කියනවා නම් තමන්ගේ ගුරුවරයාගෙන් පවා වෙන් වෙලා තමන්ගේ භාවනාව අඛණ්ඩව ගෙනියා ගැනීමේ සහතිකයක් එහෙම නැත්නම් තහවුරුවක් ලැබෙන අවස්ථාවක්. නමුත් බොහෝ දෙනා මේ අවස්ථාවේදී වටිනාකම නොදන්නා නිසා අර මේ කුආකල් පවත්වාගෙන ආපු වීර්යයේ සතියේ සමාධියේ වෙන විදිහකින් කියනවා නම් සමාධි ස්කන්ධය වටිනාකම අඩුකොට සැලකීම නිසා නිටතර මේ තමන්ගේ භාවනා වැඩ පිළිවෙල අසත්‍යමත් වෙන්න පටන් ගන්නවා. වරින් වර කැඩිලා යනවා. ඉඳපු ගමන් මොනවා හරි හිතට පහළ වෙන නිදහසට කාරණාවක් දීලා භාවනාව නතර කරනවා. භාවනාව නතර කරලා ඒ කර්ම විශ්ේ හිත නිදැල්ලේ අයාලේ යනවා. හිත විතරක් නෙවෙයි මේ කයට හැප පහසුවල් හොයන්න හදනවා. ඇහැට ලස්සන රූප දකින්න භාවනාව කරනවා. කනට ලස්සන ශබ්ද අහන්න භාවනාව වාද කරගන්නවා. නාසයට හොඳ ආග්‍රහණ ලබන්න දිවට රස ලබන්න ආදී ක්‍රමවල නිසා ඒ භාවනාව බාධා කරොත් අර කලින් අවස්ථාවල භාවනාව බාධා කළාට වැඩිය ඉතාමත්ම විශේෂ හානියක් විශේෂ නාස්තියක් මේ අවස්ථාවේ සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ විදිහේ ඉතාමත්ම සවිස්තර තොරතුරු මූලධර්මයේ උපදේශ දෙමින් ඒ යෝගාචර පිළිපදකේ දියුණුව අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන ඇත්තන්ගේ පවා හිත් ඉතාමත්ම දුර්වල තත්ත්වයටපත් වෙනවා. විශාල නාස්තිය දැක දැක. ඒ නිසා යෝගාවචරයේ වග බලා ගන්න ඕනේ. මේ විදිය අපිට හැමදාම මේ අවංක මේ ඍජු මේ ඊටාම සවිස්තර තොරතුරු අපිට ලැබෙන්නේ නැහැ. මේ විදිහට ප්‍රත්‍යය චීවර පින්ඩ පාත් තේන ආසන අපිට පහසුවෙන් සැලසෙන්නේ නැහැ. මේ தત્ත්වයේ තිබියදී අපි ඒ තොරතුරු ලං කරගන්නේ නැතුව අපේ සාමාන්‍ය ලෞකික දැනුම වල හැටියට ඥාන කල්පනා කරලා නිදහසට කරුණු ඉදිරිපත් කරමින් මේ වැඩ පිළිවෙල බාධා කරනවා නම් ඒක විශාල නාස්තියක් බවත් ඒ අහන දකින සෑම කෙනාටම හිත් පිරිහෙන තත්ත්වයක් බවත් තේරුම් ගන්න. තේරුම් අරගෙන තමයි මෙතුව ආකාර සම්මස්තකතා ඥානෙ ඉක්මවාගෙන සම්මවත්ථාන ඥානෙ ඉක්මවාගෙන මේ ලබාගත් ආ වූ අවස්ථාවට වාසනාව තියනවනේ අහෝසතුන්ගේ හිත උනන්දු කරන ස්වરૂපයේත මේ ධම්මවත්ථාන ඥානෙ අඛණ්ඩව පවත්වන්නට උනන්දු වෙනවා. එහෙම උනන්දු වෙනවනේ ඒ ඥාන අවස්ථාව කැදී යාමෙන් සිදුවෙන හානියට හා සාපේක්ෂව විශාල ප්‍රතිඵල විශාල වෙනස්කම් ජීවිතේ සිදුවෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම මතක් කරගන්න තියෙන දේ තමයි දැන් මෙතුආකල් යෝගාවචරය තමන්ගේ පණ වාගේ අරසා කලාන සතිය ඒ සතියෙන් දැන් සංතජාජ්ජේ පහළ වෙන්න පටන් ගන්නවා. මුර්ධ ඥාන මෝරල් පටන් ගන්නවා. සති සංතජාජ්ජේ කියන ආකාරයට භාවනාව වැඩෙන්න පටන් ගන්නවා. විපස්සුජේ ධර්ම දේශනා කීපයේදී මතක් කරගන්න යෙදුනා මේ සම්පජඤ්ඤ කොහොමද යෝගාවචරයට පරියන්කයට උදව් කරන්නේ කොහොමද සක්මනට උදව් කරන්නේ කොහොමද එදිනදා කටයුතු උදව් කරන්නේ කියලා. ඒ මොකද මේ සම්පජඤ්ඤ කියන කාරණාව ඍජුවම ඒ වර්තමාන මොහොතේදීම ක්‍රමයෙන් සම්පූර්ණ වෙන ආකාරයේ ඥානීය පහළ වීගෙන එනකොට ඒ අවස්ථාවේදී යෝගාවචරයට මේ සම්පජඤ්‍ය ධර්මය වන මාර්ගයේ මූල ධර්ම මාර්ගයේ හඳුන්වලා දෙනවා. හඳුන්වා දීලා මෙතුආකල් යෝගාවචරයාගේ ගමනට බාධා කළා වූ කැමැත්ත අකමැත්ත කියන දෙක ගොරෝසු මට්ටමේ මේ වෙනකොට දුරු වෙලා තිබුණත් ඒකාමත් සිව් විදිහට යෝගාවචරයාගේ මේ භාවනා දියුණුවට තමන්ගේ රුචි අර්ථකන් මෙතුආකල් තමන් හිතාගෙන ආපු මතිමතාන්තර බාධා කරන හැටි ඒ බාධාවන් දුරු කරගෙන විනිවිද යන්ත මේ සම්පජාඤ්ඤේ උදව් කර ගන්නා ආකාරය ධර්ම කතා මාර්ගයෙන් යෝගාවචරයට මේ විලාවේදී ඇහෙතෝ සුතමේ ඥානෙ ලැබෙන්නෝ ලැබිලා යෝගාවචරයට කල්පනා වෙන්න ඕනේ මේ ඥාන පිළිබඳව මූල ධර්ම විශාල ප්‍රඥාවකින් යුක්තවයි පුත්‍රජානන් වහන්සේ ලෝකෙට හෙළිකල වදාරට යෙදුනේ. ඒ විතරක් නෙවෙයි විශාල කරුණාවකින් මේ තරම් විස්තරව මේ තරම් සවිස්තරව අපේ ඉදිරියට ගෙනත් තියන්නේ. ඒ නිසා ඒ බව තේරුම් අරගන්නකොට යෝගාචර විශාල කුසල ඡන්දේ පහළ වෙනව. තමයි මෙතුආ කල්ලව භාවනා අධ්‍යක්ීම්නොත් මේ සම්පජන්‍ය ධර්මත් ඉදිරිපත් කරගනිමින් ජීවිතය යෝගාචර ජීවිතය තවත් එකලස් කරගන්නට හැඩ කරගන්න. ඒ නිසා සාත්‍යක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, අසම්මෝහ සම්පජඤ්ඤය ආදී විදිහට තමන්ගේ භාවනා ජීවිතය එහෙම ඒ කරන අතුරු මාර්ගවලට හෙලි කර හෙළන නිදහසට කරුණු කියන අවස්ථාවක් ඉදිරිපත් වෙන වෙලාවක් වෙනකොට එන විදිහට කියනවා නම් දුෂ්කරතාවයක් අපහසුයක් ඉදිරිපත් වෙනකොට භාවනාවට කම්මැලිකම පහළ වෙනකොට යෝගාවචර කල්පනා කරලා බලන්න ඕනේ මම මේ අතුරු කටයුත්තක් ඉදිරිපත් කරගන්න හදන්නේ ඒ අතුරු කටයුත්ත නිසා මේ භාවනාවට ආපු බාධාව මොන ආර්ථයක් සහිත දෙයක්ද ඒකේ මට ආර්ථයක් හපේනවද අනර්ථයක් කරනවද කියලා සාර්ථක සම්පජන්්‍ය වශයෙන් වහාම හිතට නැගුණු පළියෙන් ක්‍රියාත්මක කරන්නේ නැතුව සලකා බැලීමක් තියෙනවා. එතකොට යෝගාවචරයට හිතට හිතවිල්ලක් එනවා නැත්නම් ඇහැට රූපයක් දකිනවා කනට ශබ්දයක් ඇහෙනවා නාසයට ආග්‍රහණයක් ලැබෙනවා දිවට රසයක් දැනෙනවා ශරීරයට පහසක් ලැබෙනවා ලැබුණු ගමන්ම වහාම ප්‍රිය දෙයක් නම් ඒ බදා ගන්න හදනවා අප්‍රිය දෙයක් නම් ඒක විනාශ කරන්න හදනවා කියේ කුපිත වෙන ස්වરૂපේ වහා ක්‍රියාත්මක වෙන ස්වરૂපේ වෙනුවට ඥානෙ ලං කරලා බලනවා මේ ලැබුණු දේ මොන අර්ථයක්ද තියෙන්නේ කියලා. ඒ නිසා යෝගාවචරයේ වහා කිපෙන සුළු ගතිය වෙනුවට මොහොතක නතර වෙලා කාරණා වශයෙන් සලකා බලන්න මේ සාර්ථක සංපජඤ්ඤය අපිට මතක් කරගන්න. ඒ විදිහට කාරණාව තේරුම් ගත්තට පස්සේ යත්තා වූ සාර්ථක අසාර්ථක භාවය, Tamante චිත්ත භාවයේ අහිත භාවයේ තේරුම් ගත්තට පස්සේ ඒ දෙකෙන් Tamante ඉවසීමේ යුක්ත වේ යහපත් මාර්ගයේ තේරුම් ගන්න පුළුවන්. භාවනාව දිගට ගෙනියනවද? එහෙම නැත්නම් ඉදිරිපත් වන වූ බාධකේ අනුව යනවා. කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන්. ඊගාවට යෝගාවචරය සප්පාය සම්පජාන්‍ය ක්‍රියාත්මක කරලා බලනවා මේ ගත තීන්දුව මගේ ශ්‍රමණ ජීවිතයට සප්පාය වෙනවද? යෝගාවචරයක් වශයෙන් මට ගැළපෙනවද? ඊ යෝගාවචරයක් නම් Taman ආරක්ෂා කරන්නා වූ සීපද වෙලෙතේ බාධා කරනවද? මේ විදිහට තමන් ඉන්න තැනට, තමන්ගේ වයසට, තමන්ගේ තත්ත්වයට ගැලපෙනවද කියලා එහි යථා වූ සත්‍යය ස්වરૂපයේ සත්‍යය භාවයේ කල්පනා කරනවා. එතකොටත් යෝගාවචරය ආවේග ජනකව තමන්ගේ හිතුමතාන්තර මතිමතාන්තර අනුව යන්නේ නැතුව කාරණා කාරණා වශයෙන් ධර්මයේ ඉදිරිපත් කරගන්නට ඉවසීමේ ඉදිරිපත් කරගන්න. මේ නිසා මේ දෙකට පාරිහරිය ඥාන වශයෙන් සඳහන් කරනවා එදිනදා ජීවිතයේදී කෙනෙකුගේ අභිවෘද්ධියට ඉතාමත්ම බලපාන සංකජඤ්‍ය දෙකක්. නමුත් යෝගාවචරයට ඒ අවස්ථාවේදී මතක් කරලා නුදුන්නොත් යෝගාවචරයක් වහාම හදිසි තීන්දුව ගන්න හදිසියේ ක්‍රියාත්මක වෙන භාවය තවමත් පවත්වන්න ගන්නවා නම් අර යෝගාවචර ජීවිතයෙන් ලබාගත් ආ වූ ඉන්ද්‍රිය ධර්මයේ සතිය සමාධිය ප්‍රඥා වගේ දේවල් වහවහ බිඳී යනවා. ඒ නිසා යෝගාචරය දැන් මෝරච් කෙනෙක් විදිහට වැඩි හිටියෙක් විදිහට අනුකාරණා දන්නා කෙනෙක් විදිහට සිද්ධියක් වෙච්ච වෙලාවට ඉවසලා කර්ම ආවිපනා කළා ඒරු මේරු කරගන්න පුළුවන් යෝගාවචරයට තුන්වෙනි වශයෙන් විපස්සනාවට ප්‍රඥාවට හේතු වෙන්නා වූ ගෝචර සම්පජඤ්ඤය මේ හතර තුල මේ ගෝචර මතුණා වූ අමුතර අරමුණ තුල කායානුපස්සනාව වඩන්නේ කොහොමද වේදනානුපස්සනාව වඩන්නේ කොහොමද චිත්තානුපස්සනාව වඩන්නේ කොහොමද ධම්මානුපස්සනාව වඩන්නේ කොහොමද නැත්නම් මේ විසම වූ අරමුණේ විවිධ වූ අරමුණේ විපස්සනාවට නම්වන්නේ කොහොමද මේ නැංවීම ගෝචර භූමිය තුලදීම සිදු කරගන්නේ කොහොමද කියලා කලකා බලන ගෝචර සම්පජඤ්ඤයට හිතේ දෙනවා. උදාහරණයක් විදිහට කියනවා නම් භාවනා කරගෙන යනකොට විනාඩි 10ක් 15ක් අලුත් යෝගාවචරයකට නම් නැත්නම් සාමාන්‍ය භාවනා කරපු කෙනෙකුට නම් විනාඩි 45ක් 50ක් විතර යනකොට වෘද්ධි යෝගාවචරයකට නම් පැය එකමාර දෙකක් විතර යනකොට තමන්ගේ ඉරියව්වේ අපහසුකම් මතුවෙන්න පටන් ගන්නවා. ඒ ඉරියව්වේ අපහසුකම් සමහර දනෙහි වේදනාව වශයෙන්, කොන්දේ වේදනාව වශයෙන් එහෙම නැත්නම් හිතේ විගයට පවත්තන එපාකම් අකම්මැලිකම වශයෙන් ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙලා තමන් මූල කර්මස්ථානයේ යොදවන හිත නිතරම අවුල් කරන්න ගන්නවා. ඒ හිත ඒ දිහාවට අමෝරාවෙන් ඇද ගන්නා සුළු ස්වරූපයකට පත් කරනවා. වෙන විදිහට කියනවා නම් මූල කරගෙන යන කර්මාන්තෙට මේ වේදනාව බාධා කරනවා. එපා වීම බාධා කරනවා. අන්නේ අවස්ථාවකදී යෝගාවචරය මේ වේදනාව දැනුණු පමණින්ම වහාම නැගිටලා තමන් ඉන්න පත්කඩ ගසා දාලා නැගිටලා යන්න ගියොත් ඒ යෝගාවචරගේ භාවනා හැමදාම වෘද්ධ තත්ත්වෙම පවතිනවා. ඒ වෙනුවට ඒ යෝගාවචරය තේරුම් අරගන්නවා නම් ඒ தත්වය දැන් මගේ මූල කර්මස්ථානයේ යොදන හිත වහවහා මූල කර්මස්ථානයෙන් පිටපණිනවා ඒ මොකද හේතුව මේ අමතර බාධාවක් වේදනාවක් හොල්මන් කරන නිසා හිතේ එපාකම හොල්මන් කරන නිසා අන්නේ විදිහට යෝගාචරය දැන් තමන්ගේ භාවනා දිමන් සංදීකට පැමිණ සිටිනවා කියලා තේරුම් ගන්නවනේ ඒකට අපි කියනවා මේ සම්පජන්‍ය ක්‍රියාත්මක වෙන අවස්ථාව. එහෙම දැකගත්තොත් පමණයි යෝගාචරයට කල්පනා කරන්න පුළුවන් වෙන්නේ මේ වේදනාව අනුව කටයුතු කිරීම මට කොච්චරක් අර්ථ සහිතද මූල කර්මස්ථානය අනුව කටයුතු කිරීම කොච්චරක් අර්ථ සහිතද මේ අනුව මූල කර්මස්ථානයට හා සාපේක්ෂව වේදනාව සුළුතර එකක් නම් යෝගාවචය වේදනාව අමතක කරලා කිලින්ම මූල කර්මස්ථානයේ දිගේ අර්ථය සලකලා හරවා ගන්නවා භාවනාව දැඩි වීර්යයෙන් තමන්ගේ මූල කර්මස්ථානය. සමහර වෙලාවකට මූල කර්මස්ථානයේ හා සම සම වෙන විදිහට මේ වේදනාව මතුවේ. එනනම් බාහිරින් එන සාධ්‍යයක් මතුවේ. එහෙම නැත්නම් තමයි එපා වීම මතුවෙනවා. එතකොට හිත වරක Tamanට හොරෙන් මේ වේදනාව ආශ්‍රය කරලා හිත පැකිලෙනවා, හැඹරෙනවා, මුකුලිත වෙනවා පසුබාහ. නැවතත් තමයි යොදවන මූල කර්මස්ථානට ඒ විශේෂ හිතේ තියෙන පසුබාහන පැකිලෙන දියගුරු ස්වරූපයක්. ඒ නිසා භාවනාව ලොකු වෙහසක් බවට පත් වෙනවා. එතෙන්දෙත් යෝගාචරය සම්පජඤ්ඤේ පාවිච්චි කරනවා කියලා කියන්නේ මේ මතුවේ තියෙන தත්ත්වයේ තේරුම් ගන්න. දැන් Tamange ගමනට අතුරු බාධාවක් මතුවලා තියෙනවා. ඒ අතුරු බාධාව තමයි මේ මූල ගමනේ ශක්තියට සමාන ශක්තියකින් මතුවේ. මෙහෙමනම් යෝගාවචරය අවදුරටත් මූල කර්මස්ථානයේදීම මුත්තන දිලා කරගෙන යන්න හදන භාවනාව. නමුත් සමහර වෙලාවල් වලට එනවා මේ වේදනාව නැත්නම් බාහිරින් එන කරදරේ මූල කර්මස්ථානයේ තලා පෙලාගෙන වහයලාගෙන යන ස්වරූපයක්. අධික වේදනාවක් විදියට. අන්නේ වෙලාවේදී යෝගාවචරය දැන් අර්ථය සලකා බලනවා මේ වෙලාවේදී වේදනාව නොසලකා හිටියොත් මේ වේදනාව විසින් භාවනා කර්මස්ථානයක් තමයි ඉරියව්වත් හිතත් ඔක්කොම බිඳිනවා. මේ නිසා දැන් වේදනාවට මුහුණ දිය යුතුයි. මේකයි භාවනාව ඉදිරියට ගෙන යන්නට අර්ථය කියලා ඒ වෙලාවේදී කාරණා තේරුම් අරගෙන Taman දෙමන් සම්ජීකට පත් වෙච්ච බව තේරුම් අරගෙන මේ වේදනාව මූල කර්මස්ථානයේ හා සමාන තැනක කියලා. මූල කර්මස්ථානයේ අමතක වෙන එක අමතක වෙන්න ඇරලා වේදනාවට හිතියද. එතකොට යෝගාවචරය දන්නවා දැන් මගේ භාවනාව වේදනාව. එතකොට හරියට වේදනාව තියෙන තැනක හිත అలවලා උග්‍රම තැනට හිත అలවලා වේදනාව වශයෙන් මෙනෙහි කරනවා. මේ වේදනාව වශයෙන් මෙනෙහි කරනකොට දැන් යෝගාවචරය අර තමන් අර භාවනාවෙන් උගුලවා ගන්න තරම් මූල කර්මස්ථානයේ අකාමකා දමන ධර්මයට ආපු සතුරා භාවනාවට නැංගුවා වෙනවා. වේදනානුපස්සනාවට නැංගුවා වෙනවා. යෝගාවචරය ඉන්දීම හැකිලීම් හෝ වේවා එහෙම නැත්නම් අනාපානී හෝ වේවා එහෙම නැත්නම් වෙන අරමුණක් කායानुපස්සනාව වශයෙන් මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යන්නේ. මොකද අපිට උගන්ලා තියෙන්නේ මුලින්ම කායानुපස්සනා, ඊගාට වේදනානුපස්සනා, ඊගාට චිත්තානුපස්සනා, ඊගාට ධම්මානුපස්සනා. නමුත් මේ අතුරෙන් අනතුරෙන් පැමිණුණා වූ මේ ආගන්තුකයා මේ කලබලකාරයා අපි කිව්වට අප කෙනෙක් නෙවෙයි. ඒ ඇවිල්ලා අපේ හිත ඒක වැරෙමේ වේදනාවටයි ඇදලාගන්නේ. නමුත් ඒකට හිත නුදුන්නොත් මුළු භාවනාවම කැඩිලා යන නිසා අපි එතෙන්දී තීන්දුවකට එළඹෙනවා වේදනානුපස්සනාවට හිත යොදන්නට. එතකොට Taman තාමත් ඉන්නේ සත්පාය ප්‍රභූමීමයි. සතර සතිපට්ඨානෙමයි. දැන් යෝගාවචරය හිත යොදාගෙන භාවනා කරන වේදනාව. යෝගාවචරයාගේ හිතේ වැඩිගෙන එන කාලෙ නැත්නම් සතිපත් විශේෂයෙන්ම විපස්සනා ක්‍රමයට හැදීගෙන එනකොට ඒ හිතේ එක විදිහක විකසිත වීමක් සිද්ධ වෙනවා. එක විදිහක මේරීමක් සිද්ධ වෙනවා. කොහොමද? නුපුරුණු හිතේ නැත්නම් භාවනාවේ තාම සූරණ වුණ හිත මතුවෙන මතුවෙන අරමුණේ මැද වෙලා විතරයි අල්ලන්නේ. අරමුණේ මතුවෙන ස්වરૂපය ඒ නුපුරුණු හිතට අවු වෙන්නේ නැහැ. ඒ වාගේම ඒ අරමුණ බිඳී යන ස්වරූපේ යෝගාවචරයේ නුපුහුණු හිතට හම් වෙන්නේ නැහැ. යෝගාවචරයේ හිතට අහු වෙන්නේ ගොරෝසුවට ඇත්තා වූ ඒ අරමුණේ මධ්‍යස්ථ ස්වරූපේ විතරයි. නමුත් ගුරුවරයන් දෙන විසින් දෙන සාමත්ව සවිස්තර තොරතුරු සවිස්තර උපදේශ වලට ගරු කරලා යෝගාවචරය රුචි අරුචිකම් වලට ඉඳ නොතබ දිගට භාවනා කරගෙන යනවනම් අරමුණ අප්‍රිය වුණත් ප්‍රිය වුණත් සම උත්සාහයක් යොදනවා නම් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අරමුණේ හිත අලවා තබා භාවනා කරනවා නම් අරමුණට එල්ල කිරීම සූර වෙනවා නම් නැවත නැවත එල්ල කරනවා නම් ක්‍රමයෙන් යෝගාචරයට අරමුණේ ඇතිවීමත් සමගම පැවතීම පේන්න ගන්නවා මේ උත්සාහයේ ප්‍රතිඵලය. අවදාකවත් උත්සාහ කරන්නේ නැතුව එකවරකින් දෙවරකින් අරමුණ අමතක කරලා නැත්නම් රුචි රුචි අරමුණ හොයමින් කැමැති කැමැති අරමුණ හොයමින් යන යෝගාවචරයට මේ தත්ත්වයට අත්දකින්න හම් වෙන්නේ නැහැ. සතිය පක්ෂග්‍රාහී වෙන්න දෙන්නේ නැතුව රුචි අරුචිකම් වලට ඉඳ නොතබා දිග්ගතෝම අරමුණට හිත නැවත නැවත මෙනෙහි කරනවනම් හරියට එල්ල කරන්න දන්නවනම් යෝග ආතරගේ හිතේ පිපීමක් වැඩිවීමක් සිද්ධ වෙනකොට අරමුණේ ඇතිවීමත් සමගම පැවතීම කියන මේ අවස්ථා දෙකම දැක ගන්න පුළුවන්. මේ වෙලාවේදී වේදනාව ගැන කල්පනා කරොත් යෝගාවචරය දැන් වේදනාවේ හිත అలවලා එහිම මෙනෙහි කරගෙන යනකොට මේ එක විශාල වේදනාවක් උදාහරණයක් වශයෙන් ගත්තොත් ධනෙහිතේ මතුවෙනා වූ ලොකු වේදනාවට හිත යොදාගෙන ඉන්නකොට ඒ තුල විශාල වේදනා රාශියක් කියන බව දැක ගන්න පුළුවන්. මේ සෑම වේදනා අංශුවක්ම මතුවීම සහ යැවතීම කියන මේ දෙක දැක ගන්නවා. නමුත් අවසානයේ දකින්න ඉස්සෙල්ලා තව තවත් පුංචි පුංචි වේදනා රාශි මතුවෙන නිසා යෝගාවචරය තවම අවසානයේ දැක ගැනීම සම්බන්ධව අන්ධභාවයක් දක්වනවා. අපි මීට කලින් මතු කරගත්ත අදහසක් මෙතනදී ඉදිරිපත් කරගන්න පුළුවන්. යෝගාවචරයේ අරමුණක් හඳුනා ගන්නකොට ඕන ලෝකේ ඕනම කෙනෙක් වගේ මුලින්ම දකින්නේ අරමුණේ සටහන. පටිචලිය ගැනවල සතෙක් දැක්කොත් එක පාරටම ඇහැ ගැහිච්ච ගමන් අපිට පේන්නේ සතාගේ සතහන. චිත්‍රපටි මේ කැමරාවකින් ෆොටෝ එකක් ගත්ත ගමන් ඒ කැමරාවේ ෆොටෝ එකේ එක ක්ෂණයක දර්ශනයේ සතහන් වෙන නිසා අපි ඒකට කියනවා සතහන කියලා. නමුත් ඒ දෙසම තව මොහොතක් බලන්න හිටියොත් තව මොහොතක් බලන්න හිටියොත් ඒ සතහන කාලයක් සමග වෙනස් වෙන ආකාරය වැටෙනවා. මේ නිසා යෝගාවචරයට මතක් කරන්නේ අරමුණක සතහන එකට වැටුණු පමණින් අරමුණ ගිලී යන්න දෙන්නේ නැතුව ඊ අරමුණ විශේෂයෙන්ම මතුවෙන මතුවෙන අලුත් මෙනෙහි කරන හිත් પરම්පරාව එහිම එහිම යොදවනකොට අරමුණේ වෙනස් වෙන ස්වરૂප අරමුණේ ඇතිවීම පැවතීම නැතිවීම ආදී දේවල් නැත්නම් අරමුණ කාලයත් සමග අවකාශයත් සමග වෙනස් වෙන ආකාර දැක ගන්න පුළුවන් වෙනවා නමුත් යෝගාවචරය රස දේවල් හොයනවනම් රුචි දේවල් හොයනවනම් පහසු දේවල් හොයනවනම් මේ ධර්මතාවයේ විකසිත වෙන්නේ නැහැ. යෝගාවචරය භාවනා මධ්‍යස්ථානට එනකොට ගෙනාපු අනමිති ඒ mati මතාන්තර ඒ රුචි අධිකන් සහිතවම නොවැදුණු හිතක් සහිතව භාවනා මධ්‍යස්ථානයේ යනවා. නමුත් මේ යෝගාවචරය අවංකන ඊටාත්ම ශක්ති සම්පන්න නම් වීර්ය වන්දනන් දෙන උපදෙස් පිළිබඳිනවා නම් ඒ යෝගාවචරය තුළ ಗುಣ විශේෂ පහළ වෙනවා. ඕනෙම අරමුණක සංඛාණයේ කියන සතහන දැක ගන්නත් පුළුවන් වෙනවා. ඒ දිහාවම රුචි අරුචිකන් නොබලා හිත නැවත නැවත යෙදවීම නිසා ඒ යතාව ආකාර දැක ගන්නත් පුළුවන්. මේ දෙකම දැකගත්තත් මේ අරමුණේ සම්පූර්ණ දැකගත්තත් ඒ අරමුණේ ඇත්තා වූ පුද්ගලික ලක්ෂණ ඔක්කොම දැක්කා කියලා කියන්න බෑ. එක්ෂණියක් දකින්නකොටම සතහන පේනවා. අපි කියනවා මේ සිංහල භාෂාවේ සුද්ධ දැක්කයි කියලා. මම යනවා ඔය කවුද යනවා සුදක් නම් දැක්කා ඒකේ ඉත්‍යවද්ද පුරුෂයෙක් කියන්නේ මම දන්නේ නැහැ කියන එක ගමේ ගොඩේ පාවිච්චි කරන. ඒ පුද්ගලයා ඒ අරමුණ සුද දැක්කට අරමුණ දිහාට නැවත හිත නොයදපු නිසා ඉත්‍යවද්ද පුරුෂයෙක්ද උතුරේ සිට දකුණට ගියාද දකුණේ සිට උතුරට ගියාද කියන ආකාර තේින්නේ නැහැ. ඒ වාගේ තමයි යෝගාචරයේ සතිය සැහැල්ලුණා ලෝකායන සතියක් නම් ලාමක සතියක් නම් වේදනාව දකින්නේ යාන්තම් වේදනාවේ මතු පිට ඇත්තා වූ අප්‍රිය කර භාවයේ පවන. නමුත් යෝගාවචරය දෙන උපදෙස් කරන කලකලා වේදනාවේ ඊටාම තීව්‍රතන්ට හිත යොදාගෙන එහිම නැවත නැවතත් හිත යොදවනවනේ ඒ වේදනාව පවතින ආකාරය දැක ගන්න පුළුවන්. ඒ තුල ඇත්තව කුංචි කුංචි වේදනා වාසිය ඒ කුංචි කුංචි වේදනා කැපීම් වශයෙන් කෙටීම් වශයෙන් අඳරීම් වශයෙන් පිලිසීම් වශයෙන් දඟලීම් වශයෙන් උණුසුම් සිසිල් ගති වශයෙන් විවිධාකාර වෙන හැටි දැක ගන්න. නමුත් මේ ධර්ම දේශනාව මෙතනදී මතක් කරලා දෙන්න උත්සාහ කරන්නේ මේ සම්පූර්ණ ඒ අරමුණ දැකගත්තා කියන තත්ත්වයටපත් වෙන්නේ නැහැ. එහෙමපත් වෙන්න නම් වේදනාවේ ඇත්තා වූ ස්වභාව පෞද්ගලික ලක්ෂණය වේදනාව කියන එක අපිට ගෙනල්ලා පෙන්වන්න හදන සෑම දෙයක්ම දැක ගන්නා සුළු ස්වරූපේ වේදනාවේ ඇතිවීම පැවතීම නැතිවීම කියන අවස්ථා තුනම දැක ගන්නවා. මේ නිසා භාවනා කරගෙන යනකොට මතක් කරනවා අනුමුණක් මතුවෙච්චහම ඉන්දීම හැකීම හෝ වේවා, වේදනාව හෝ වේවා, සද්දයක් හෝ වේවා, සිවිලක් හෝ වේවා. මේ අරමුණේ ප්‍රිය වේවා, අප්‍රිය වේවා මුල මැද අග කියන මේ තුනේම දැක ගන්නයි ඒ යන්තමට දකින්නකොටම අපි දකින්නේ අරමුණේ මැද ප්‍රමාණය විතරයි. කොහොම හිත. ඒක අපි කියනවා යන්තම් සටහන දැක්කයි කියලා. මුලක් දැකලා මැදක් දකින්නටමට යනවනම් අපිට කියන්න පුළුවන් ආකාරයක් නැත්නම් සතහනට අමතරව වැඩි විස්තරයක් දැකගත්තයි කියලා. මුල මැද අග කියන මේ තුන් ආකාරයෙන් දැකගත්තා නම් අර උන නැති වී යන හැටි සම්පූර්ණව බලන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් ඒ අරමුණේ අරමුණ විසින් අපිට දෙන්න හදන පණිවිඩේ අරමුණේ සම්පූර්ණ හැඩතල දැක්කා කියලා. එතකොට අපි කියනවා අරමුණේ පෞද්ගලික ලක්ෂණ අපි දැක්කා කියලා. මෙන්න මේ විදිහට පෞද්ගලික ලක්ෂණ සම්පූර්ණයෙන් දැක ගැනීම මේ නාම රූප පරිච්ඡේද අවස්ථාවේදී සිදු වෙන්නේ නැහැ. පච්චේ පරිග්‍රහ අවස්ථාවට යනකොට මුල මැද කියන දෙක නම් සිද්ධ වෙනවා. නමුත් අවසානයේ තාම සිදු වෙන්නේ නැහැ. මේ නිසා යෝගාවචරය පිටිගත් නිදාස්නයට අනුව වේදනාව මෙනෙහි කරගෙන ඉන්නකොට යෝගාවචරයට තාම සංතාන ආකාර ඉතුරුව පවතිනවා. මයි මේ දකුණු කකුලේ ධන හිසේ කියන එක හිතේ සටහන තාම මේ වේදනාව වලලු කරේ ඉඳලා ධන හිස දක්වා පැතිරෙනවය නැත්නම් ධන හිසේ ඉඳලා වලලු කර දක්වා පැතිරෙනවය කියන ආකාරයක් තාම හිතේ තියෙනවා. මෙනෙහි කිරීම සිදු වෙනවා. හිත අරමුණට නැගිනවා. නමුත් තාම සංධාන පවතිනවා හිතේ. ආකාර පවතිනවා හිතේ. මේ නිසා තාමත් යෝගාවචරයට මේ වේදනාව පේන්නේ මගේ දකුණේ කකුලේ වේදනාව. මම දුක් විඳිනවා. මේ වේදනාව මගේ. මගේ ආත්මේ නැත්නම් මේ වේදනාවට ආත්මයක් පවතිනවා. මොකද ඒ වේදනාවල් සමග මේ යෝගාවචරය තවම සංඛාණේ දකින්නවා ආකාරය දකින්න. මේ අවස්ථාවට ලැබෙන උපදේශය නම් මේ වේදනාව සම්පූර්ණ නොදැකීම නිසා යෝගාවචරයේ හිතේ තාම වේදනා සංඛාණේ පවතිනවා ආකාරයේ පවතිනවා මේ නිසා වේදනාව සමග මගේ කියන හැඟීම නොසලී පවතිනවා. එහෙම නෙවෙයි මේ වේදනාව එක්ක වේවා එහෙම නොවේවා කියන හැඟීමට තාම ඉඩ තියෙනවා. මේ නිසා යෝගාවචරයට තියෙන්නේ ඒ தত্ত্বයක් තේරුම් ගනිමින්ම මම වේදනාවක් දකිනවා වේදනාව තියෙන තැනක් දකිනවා වේදනාව තියෙන ආකාරයක් දකිනවා ඒ පිළිබඳව රුචියක් පවතින නැත්නම් අරුචියක් පවතිනවා මේ සියල්ලක්ම දකිමින්ම වේදනාවේ ප්‍රකටම තැනට හිත යොදාගෙන දිගට භාවනා කරනවා නම් යෝගාවචරගේ හිත දුර වෙනවා කියන්නේ ඒ වේදනාව හාත්පසින් දැක ගන්නකොට ඒ වේදනාව ඇතුළත ඇත්තා වූ සෑම කුංචි කුංචි වේදනාවක්ම ඉස්හානත්නේ පිළිගන්න සුළු ස්වරූපයෙන් දැක ගන්නකොට මේ වේදනාව තුළ සම්පූර්ණයෙන්ම හිත කිදාගන්න. අන්න ඒ කිදාගන්න මොහොත එනකොට හිත බොහෝම ජීවුවක් ඇති වෙනවා භාවනාවේ. ඒ தත්ත්වෙට එනකොට යෝගාවචරයට මේ සෑම කුංචි අංශුවක්ම වේදනාව කියන ලොකු වැඩපිළිවෙලක් ආව සෑම වේදනා අංශුවක්ම ඇතිවීම පේනවා. නැතිවීම පේනවා පැවතීම පේනවා නැතිවීමක් පේනවා භංගයේ පේන්න ගන්නවා අන්න එතකොට නම් යෝගාචර දන්නවා මේ වේදනාව දැන් තනහිස පුපුරන මට්ටමට කලවැට දෙදරන මට්ටමට හිස පුපුරන මට්ටමට තිබුණත් මේ තුල දැනටම බිඳී යෑම පටන් අරගෙන තියෙනවා මේ බිඳී යෑම මම කැමැති වුණත් අකමැති වුණත් ඒකාන්තයෙන්ම පවතිනවා මේ විදිහට වේදනාව ඇතුළට යනකොට මේක මගේ වේදනාවක් කියන එක හැයිදයි. යම් මොහතක යෝගාවචරය ඒ මතුවෙන මතුවෙන පුංචි පුංචි වේදනා අංශු වල භංගයක් දකින්න මැත්තෙමෙත නැත්නම් විදීයම දකින්න මැත්තෙමෙත භාවනාව සමීප කරනවා නම් උත්සන්න කරනවා නම් ආසන්න කරලා බලනවා නම් ඒ වෙනකොට යෝගාවචරයට පැහැදිලිවම පේන දේ තමයි අර කලින් තිබුණු సంతාන මායාව හිතින් හැලිලා යනවා. මගේ මේ දකුණු කකුලේ තිබුණ වේදනාව කියන හැඟීම හැරිලා යනවා. නමුත් වේදනාව ඉතාමත්ම සජීවී විදිහට Taman වටහා ගන්න. කොහේ තියෙනවද කියලා තේරෙන්නේ නැහැ. නමුත් වේදනාව පවතිනවා. ඒ වාගේ මේක දකුණු පැත්තේද වම් පැත්තේද ඉහළට යනවද පහළට යනවද මොනවාක්වත් තේරෙන්නේ නැහැ. පිළිවෙල දෙක නම් ආකාරයේ තේරෙන්නේ නැහැ. යෝගාවදයට මේ වේදනාව කියන්නේ මෙන්න මෙහෙම පොදු ලක්ෂණ සහිත දෙයක් කෙනෙක් වැටෙන්න පටන් ගන්නවා. මේකට අපි කියනවා වේදනාව විනිවිදිනවයි කියලා. මේ වේදනාව විනිවිදින්න ඒ වේදනාව ඇතුළත ඇත්තා වූ සෑම වේදනා අංශුවක් විශේෂයෙන්ම ඉතාමත් නැහැ. කලකිරීමක් වෙන්න ඕනේ. ඒ සෑම දෙයක්ම සාදර හිතින් මෙනෙහි කරන්න ඕනේ. එතකොට මේ පුංචි පුංචි අංශු වල ඇතිවීම පැතිවීම කියන ක්‍රමයට හිත ලං වෙන්න ලං වෙන්න මුළු වේදනාවේ නැත්නම් සමස්තයක් වශයෙන් කලින් හඳුනාගත්තා වූ ධනහිසී වේදනාව කියන එක ධනහිස කියන ප්‍රඥප්තිය හැලිලා. වම දකුණ උතුරු දකුණ උඩ යට ආදී විදිහට එහෙ මෙහෙ ගමන් කරන ආකාර හැලිලා යනවා. ඒ වෙනුවට සෑම දෙයකම ඇත්තා වූ ඇතිවීම, පැවතීම, නැතිවීම එහෙම නැත්නම් වහා වහා මේ සෑම අංශුවක්ම ඉතාමත්ම වේගයෙන් වෙනස් වී යන බව අර ආකාර සංඛානවලට වඩා නැත්නම් ආකාර සංඛාන නිෂ්ප්‍රභා කරමින් ඉදිරියට යන්න පටන් ගන්නවා. මෙන්න මේ අවස්ථාවේදී අර මෙතුආකාර යෝගාවචරය අරමුණු විශේෂයි හිත විශේෂයි එකිනෙකා බලපානා වූ ආකාරයේ කියන හේතුඵල සම්බන්ධතාවයේ දකින්න හිතපෙකේ උපරිම වැඩක් ගන්න අවස්ථාවකට පත් වෙනවා. ඒ අරමුණේ සම්බන්ධ වෙලා තියෙන උණුසුම් ගති, සිසිල් ගති, ආද කරන පෙරණ ගති, සහැල්ලු ගති, බර ගති, ඒවා වේදනා විඳින ගති, ඒකේ ස්පර්ශය ලැබෙන හැටි, ඒවා එකිනෙකක් වෙන් කර දක්නා හැටි, මෙන්න මේ විදිහට ගත්තා වූ නාම ධර්ම සහ රූප ධර්ම එකින් එකක් ඉතාමත්ම විස්තර සහිතව වටහා ගන්නොත් ඒ වටහා ගන්න දේවල් කිසිසේත්ම එකිනෙක පටලැවෙන්නේ නැති ස්වරූපයක් තියෙනවා ඊටාම විසද වෙනවා මේ මගේද එහෙ නැත්නම් මම මේ වාගේද කියන හැඟීමෙන් තොරව වේදනාව වේදනාව වශයෙන් එහියත් ආ වූ තද බව සිසිල් බව ආදී දේවල් ඊටාමත්ම ධර්මායක් විදිහට නැත්නම් ධර්මතා ස්වරූපයට දැක් ගන්න පුළුවන්. මේ අවස්ථාව වෙනකොට පඨවි ධාතුව තද ගති සහිතයි පඨවි ධාතුව ගොරෝසු ගති සහිතයි පඨවි ධාතුව බර ගති සහිතයි නැත්නම් සහැල්ලුයි නැත්නම් මුරුදුයි නැත්නම් සහැල් මුරුදු මෙලෙක් මෙන්න මේ ගති පඨවි ධාතුව වශයෙන් හඳුනා ගන්න. වෙන විදිහට කියනවා පඨවි ධාතුවේ තියෙන්න පුළුවන් යම් තාක් පෞද්ගලික ලක්ෂණ ඒ සෑම දෙයක්ම දැක ගන්නා සුළු සුළුට භාවනා හිත පැදෙනවා. ආපෝ ධාතු යදිනා වූ වැగిරෙන පිටු කරන ගති. ඒජෝ ධාතු යත්තා වූ උණුසුම් ගති, සිසිල් ගති. වායෝ ධාතු යත්තා වූ ධාරණ සොලවන ගති. මේ ගති එකිනෙකක් එකිනෙකක් අද වේදනා පරිේශණයේ තුල යෝගාවචරය අත්‍යාමත්ව සවිස්තරව දකින්න නමුත් එකිනෙක අතර පැටලීමක් නැහැ. ඒ වාගේම වේදනා ස්පර්ශය විඥානේ ආදී කොටත් ආ වූ නාම ධර්මයේ එකිනෙකක් එකිනෙකක් දකිනවා. මේ දැකීම සිදු වෙනකොට මෙතු ආකාර තිබුණේ දකුණු කකුලය, වම් කකුලය, ස්ත්‍රිය, පුරුෂය, මමය, උඹය ආදී කොට ඇත්තා වූ ප්‍රත්‍යක්ෂ හේලෙන්න පටන් ගන්නවා. මේ නිසා යෝග අවචරය තේරුම් ගන්න ඕනේ ඒ අරමුණ දැඩිව අල්ලාගෙන ඒ අරමුණෙත්ම හිත නැවත නැවතත් එල්ල කර යෙදවීම නැවත නැවත යෙදවීම දිගට පවතින තාක්කල් යෝගාවචරයා ඒ ධර්මතාවද පෞද්ගලික ලක්ෂණ ඇතිවීම පැවතීම නැතිවීම වශයෙන් එක පැත්තකින් එහෙම නැත්නම් සංධාන වශයෙන් ආකාර වශයෙන් ඒිතෙම ආවේනික උත්තේජ ලක්ෂණයේ වශයෙන් කියන මේ ධර්ම සම්පූර්ණ කිරීම සමගම හිත ප්‍රඥප්තිය බිඳිනවා. කාන්තතිය වශයෙන් අත්ව ඝණය බිඳල යෝගාචරයට තේින්න පටන් අර ගන්නවා මේ වේදනාව තුළ ඇතා වූ ආපෝ ගතිය නිතරම වෙනස් වෙමින් පවතී. තේජෝ ගතිය නිතරම වෙනස් වෙමින් පවතී. වායෝ පඨවි. ඒ වාගේම නාම ධර්ම වශයෙන් විඥාණය මේව වෙන් කර කර හඳුනා ගන්න හැටි. වේදනාව මේක විඳින හැටි. ස්පර්ශයේ වශයෙන් මේවා ගැටෙන හැටි. මේ සෑම දෙයක්ම දැක ගන්නකොට දැක ගන්නකොට මේ තුල ඇත්තා වූ සුදු ධර්මතාවය ධර්මතාවයෙන්ම හිත යෑම නිසා වේදනාව මගේය මම වේදනාවේ ආදී වශයෙන් ඇති කර්ම අමතක කරලා සෑම උන්චි ධර්මතාවයකම ඇත්තා වූ වහා වෙනස් වෙන ස්වરૂපෙට හිත යනකොට ප්‍රඥාක්තියේ තිබුණු හිත සංකති ලක්ෂණේ දිහාවට නැගෙන්න ගන්නවා. මේ දේ මේ විස්තර කරන්න මේ තරම් වෙලා ගියාට පැය ගණන්, පැය භාග ගණන් අවබෝධ කිරීමේදී සූර දක්ෂ යෝගාවචරයට ඉච්චර වෙලා යන්නේ නැහැ. නමුත් ඒ පුංචි වැඩක් නෙමෙයි. ඊ타ත්ම ගැඹුරකට ඊ타ත්ම අතුලාන්තයකට ගෙන යන දෙයක් ඒ සඳහා අවශ්‍ය කරන අඩුම කැඩුම රාශියක් තියෙනවා. ඒ අඩුම කැඩුම සම්පූර්ණ වෙච්ච දවස තමයි මේ ඥාන පදම ඇති වෙන්නේ. ව්‍යංජන කරනකොට ඒ ව්‍යංජනට අවශ්‍ය කරන අඩුම කැඩුම සම්පූර්ණ කළා පදම හරියම තමයි නියම රසය මතුවෙන්නේ. ආන්නේ වගේ තමයි යෝගාවචරයට අවශ්‍ය කරන ඉන්ද්‍රිය ධර්ම සියල්ලම සම්පූර්ණ වෙලා හරියටම එල්ලයක් නැවත නැවත යෙදීමත් හරියියොත් යෝගාවචරයට මේ ධර්ම රසය මතුවෙනවා. ධර්ම ඕජාව රස විඳින්න ගන්නවා. එහෙම යෝගාවචරය මේ භාවනාවේදී විශාල ධර්ම රසයක් නිසා හිත විශාල වැඩිමකටපත් වෙනවා. මේ වැඩිම කොච්චර වැඩිනවද කියනවනම් මෙතුආකල් ධර්මතා ඉදිරියේ අඬමින් ධර්මතා ඉදිරියේ පැකිලෙමින් ධර්මතා ඉදිරියේ බියසුළු වේදෝපේ හිත දැන් නතර වෙලා ධර්මතාවේ දිහා බලා ඉන්න විතරක් නෙවෙයි අභියෝගය පිළිඅර ගන්න තරමට හිතේ ප්‍රතිශක්තිය වැඩි ඒ යෝගාවචරයට මේ වේදනාව රසයක් බවට පත් වෙනවා මේ දුක් වෙන වේදනාව ධර්ම මිහිරියාවක් බවට පත් වෙන තරමට මේ තුල ලොකු පරිවර්තනයක් සිද්ධ වෙනවා විශේෂයෙන්ම බටහිර වගේ රටවල් වල ඇත්තන්ට මේ වගේ ධර්මයක් ඉදිරිපත් කරනකොට එහෙම නැත්නම් සත පහසු සුඛෝපභෝගී ජීවිතයක් ගත කරගෙන කෙනෙකුට මේ භාවනා ක්‍රමය ඉදිරිපත් කරනකොට ඒ පුද්ගලයන්ට පේන්නේ මේ භවය දුකක් විදිහට මේ ජීවිතයේ දුකක් විදිහට උදාහරණ දුක ඉස්මතු කරන ධර්මයක් විදිහට පේනවා. අපිට නෑ කියන්නත් බෑ අපිට ඕ කියන්නත් බෑ. නමුත් මේ ධර්මයේ එන මොනවා කරනත් මේ දුක් වේදනාවේ මේ තාක් ඥානයට ගොදුරු වෙන ආහාර තියේදී ඒ දේ නොදක දුකෙන් අපි කායික දුකෙන් මානසික දුකක් බවට පෙළන්නේ එළන්නේ අපේ හිත නිවන ධර්ම වලින් අපි හරියට ක්‍රමේ නොදන්න නිසා මේ නිසා භාවනා නොකරන ඇත්තෝ ගොඩින්ම බේරෙනවා නැත්නම් ගොඩින්ම දියබුල් භාවයටපත් වෙනවා මෙන්න මේ ධර්මතා නිසා මේ මේ දුෂ්කරතාවය නිසා මට කරන්න බෑ මේක දුක ඇති කරන ධර්මයක් දුක දුක වඩන ධර්මයක් දුක නැති කරන ධර්මයක් නෙවෙයි කියන්නේ. නමුත් මතක් කරගන්න තියෙන්නේ නිසි ගුරු උපදේශ සහිතව මතුවෙන මතුවෙන අරමුණක් විශේෂයි මේ කියන කම්මස්සකතා ඥාන සම්මාදේච්චි ධම්ම වවත්තාන ඥාන සම්මාදේච්චි පච්චේවත්තාන ඥාන සම්මාදේච්චි වල යනවනේ මේ කියන විදිහට ලක්ෂණ ප්‍රතිවේදයේ සිදු වෙනවනම් ඒ කියන්නේ ඕනම අරමුණක ඇත්තා වූ පෞද්ගලික ලක්ෂණය මේකය ඒ ලක්ෂණ ඉතාමත්ම සවිස්තරව ඉදි ගන්නා සුළු සුළුකෙන් භාවනා කරනකොට ඒ සෑම ලක්ෂණයකම පොදු ඇතිවීම මේකයි. මේ වහා වෙනස් වෙන සුළුයි අනිත්‍ය. මේ සෑම වෙනස් වෙන සුළු දෙයක් නම් ඒක අපිට සැපගෙන දෙන්න ආවදයක් මේක පිළිවීම සඳහාමයි. නමුත් විදේටම බලන්නේ නැත්නම් සංඛාන පඤ්ඤති ආකාර පඤ්ඤති තෙජ්ජ පඤ්ඤති කියන මේ පෞද්ගලයේ ලක්ෂණ සම්පූර්ණයෙන්ම හැරිලා ගිහිල්ලා අනිත්‍ය භාවයෙන්ම ඉදිරිපත් වෙලා මගේ වේදනාවක් නෙවෙයි කියන තරමටම වේදනාව දැක් ගන්න බැරි වුණා නම් යෝගාචරය අනාත්ම ලක්ෂණය මත කරගන්නේ නැහැ අනාත්ම ලක්ෂණය මතු නොවන තාකල් හිතෙන්නේ මේ පවතිනා වූ වේදනාව ළඟට යන්න ගන්න උත්සාහයක් විදිහට ඒකට කියනවා බුද්ධ ධර්ම දුක්ඛ සහිත ධර්මයක් කියලා නමුත් යම් කෙනෙක් මේ වේදනාව අර විදියට විනිවිදිනවා නම් එයි අත්තා වූ වහා වෙනස් වෙන සුළු ගතිය. මේ වෙනස් වෙන සුළු ගතිය නිසා පෙළෙන ස්වરૂපේ. නමුත් ඒ තුල පුතුමාකාර විප්ලවයක් ඇති කරමින් මේක කාටවත් නතර කරන්න බැරි කම මේක කාගවත් කැමැත්තකින් සිදු නොවන බව ආණ්ඩුමත්තු කරන්න බැරි භාවයේ තේරුම් ගන්න ගන්නකොට යෝගාවචරයේ ආර වේදනාව තුළ විශාල දැනුම් සම්භාරයක් ඇති කරගන්නවා. නමුත් මේ ධර්මතාවයේ නොදන්නා කාය පිළිබඳ ආශාව වැඩි, ආත්මය පිළිබඳ ආශාව වැඩි, තමන්ගේ මති මතාන්තර බිම කියන්න ලෑස්ති නැති අත්තු මේ විදිහේ අනාත්ම වෙන ගැඹුරු ධර්ම අවබෝධ කර ගන්නවා වෙනුවට මේ කය බිඳෙයි, කය මැරෙයි, කය දුක්පත් වෙයි කියලා හිතලා විශාල වශයෙන් ඉතිව වෙනස් කිරීම සමාගතාය නැගිට යෑම වදික කරගන්න. එතකොට ඒ ඇත්තු දිගින් දිගටම දිගින් දිගටම ඒ සංකාර පඤ්ඤති ආකාර පඤ්ඤති කියන ප්‍රත්‍යක්ෂයේම ගැලෙමින් භාවනාවේ ධර්ම රසය ධර්මෝජාවට අහිතිමයි හිමිකම නැති කරගන්නවා. මේ නිසා තේරුම් අරගන්න ඕනේ මේ කරගෙන යන භාවනාව ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යන්න යන්න යෝගාවචර අවශ්‍ය කරන උපදේශ ඉතාමත්ම සියුම් වෙනවා. ඒ වාගේම සියුම් භාවයේ වැඩි වෙන්න වැඩි වෙන්න යෝගාවචරයාගේ ඒ පිළිබඳ ගෞරවය ඉතාමත්ම වැඩි වෙන්න අවශ්‍ය වෙනවා. සැලකිලිමත් වෙන්න වෙනවා. කියන දේ හරියට පිළිසිතුව පාවිච්චි කරන කෙනෙක් බාටපත් වෙන්න වෙනවා. එහෙම නොවුනොත් මේ ධර්මෝජාව මේ ධර්ම රසය නොලැබී යනවා. එහෙම කෙනෙක් ඊකට භාවනා කරන්නේ නැහැ කියන එක පුදුම වෙන්න කාරණාවක් නෙවෙයි. එහෙම කෙනෙක් විවිධ මත මත කරනවා නම් අසවල් තන භාවනාව හොඳ නැහැ, අසවල් ගුරුවරයා හොඳ නැහැ, අසවල් බුදුහාමුදුරුවෝ හොඳ නැහැ, ධර්මයේ හොඳ නැහැ, සංඝයා හොඳ නැහැ කියලා පුදුම වෙන්න දෙයක් නෑ. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ මේ ලෝකේ පවතිනව මේ විවිධ මත අපේ තුල ඇවිල්ලා අපිට මේ හොල්මන් කරන්නේ, වද දෙන්නේ, හරදර කරන්නේ අපේ තුල මේ නීවර ධර්ම බලපෑම නිසා අපිට අවශ්‍ය උපදේශ නිසි පරිදි ක්‍රියාත්මක කරගන්න බැරි නිසායි එහෙම නැතිනම් හරියට උපදේශ ක්‍රියාත්මක කරගන්න පුළුවන් නම් ඒ තුල මලක් පිපිදෙන්න වගේ ආකාර ක්‍රමාකාර ක්‍රමයකට පිපිදීමක් සිදු වෙනවා. ඒ නිසා යෝගාවචරවල තේරුම් අරගන්න ඕනේ මේ පිපිදීම ආසාව තිබුණ පළියට කැමැත්ත තිබුණ පළියට සිදු වෙන්නේ නැහැ. ඒක ක්‍රමානුකූලව සිදු වෙනවා. සම්මස්කතා ඥාන සම්බන්ධයෙන් කතා කරනවනේ ඥානය සීලය දෙක යෝගාවචරයන් පෙරාතුවම පිසිදු වෙලා තියෙනවා. සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ මතම මේ මෙනෙහි කිරීම අකණ්ඩව සිදු වෙනවා නම් ක්‍රමක්‍රමේ ධර්මයේ මොකද්ද? හේතුප්‍රත්‍ය මොකද්ද? ඊගාවට අරමුණක පෞද්ගලික ලක්ෂණ කියන්නේ මොනවද? පොදු ලක්ෂණ කියන්නේ මොනවද? පොදු ලක්ෂණ යම් අවස්ථාවක මතුණා නම් ඉබේම පෞද්ගලික ලක්ෂණ වැටෙනවා. ඒ වැටෙනවා කියන්නේ මම ඔබ ස්ත්‍රී පුරුෂ ප්‍රිය අප්‍රිය කියන පත්‍යය හැලිලා අරමුණිය යථා යථා ධර්ම ස්වરૂපයේ ධම්ම ලක්ෂණ ප්‍රතිවේදී සිදු වෙනවා. මේක විශේෂ යෝගාවචර ජීවිතයකට වටින අවස්ථාවක්. මේක අංග සම්පූර්ණ වෙනකොට නම් භාවනා වශයෙන් කියනවා නම් භංග ඥානය දක්වාම හිත දියුණු වෙනවා. අරමුණක ඇතිවීම, පැවතීම, නැතිවීම කියන මේ තුනම දකිනකොට තමයි මේ ලක්ෂණ ප්‍රතිවේදයේ අංග සම්පූර්ණ වෙන්නේ. ඊළඟට මේ ලබාගත් ආ වූ උතුම් ඥානය මේ ගාවට ඇත්තා වූ සම්මෝහය වෙන නිබ්බාන සම්මෝහය දුරු කරගන්නද කොහොම පාවිච්චි කරනවද? නිබ්බාන ප්‍රතිවේද ඥාණයට යාදෙන විදිහට කොහොම පාවිච්චි කරනවද කියන එක අපි වෙලා අරගෙන සාකච්ඡා කරන්න ඕනේ. අදට වෙලාව මෙතකින් හමාර නිසා ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. මේ ධර්මයේ අහුකන් දීමේ යම් කිසි කෙනෙකුට සුත්තමේ වටිනාකමක් අවබෝධයක් ලැබුණා නම් ඒ ලැබුණා වූ සුතිය Tamanට වැටහෙනවා නම් මේ සුඛය එළවන දෙයක් මේක. සැපය එළවන දෙයක් මේක විමුක්තියට එළවන දෙයක් මේක කියලා ඒ පුද්ගලයාට ඒක අත්හදා බලන්න හිතෙනවා. අන්නේ අත්හදා බලන කෙනාට පමණයි ධර්මයේ විවෘත වීම සිදු වෙන්නේ. ඒ පුද්ගලයාට ධර්මයේ පිළිබඳව අත්දැකීම් සම්භාරයක් ලැබෙනවා. ඒ අත්දැකීම් මතකම මේ ධර්ම කතාව වැටෙනවනම් ඉතාම ප්‍රයෝජනවත් වෙනවා.